ශාසනාව. අද දේශකයන්න් වහන්සේ කොළඹ හත බෞද්ධාලෝක මාවතේ ශ්‍රී කල්යාණ ධර්ම යෝගාශ්‍රමය අධිපතිව වැඩ විස අපවත් වී වදාළ කෝට්ටේ දේවානන්ද ස්වාමීන් වහන්සේ දැන් අපි අග්ගඤ්ඤ සූත්‍රයේ <clears throat> කරගෙන යන්නේ දවස්වල කොට ඒ අග්ගඤ්ඤ සූත්‍රයේ අපි එක්තරා කොටසක් සම්පූර්ණ කළා ඒ කොටස එනකොට අපි දෙන්නේ මොකද්ද මේ නැති වෙච්ච ලෝකයක <clears throat> සියල්ල නැති වුණාට පස්සේ නැවතත් මේ ලෝකයටයි වස්තුන් සකස් වීමේ අවස්ථාවට පත්වෙච්ච හැටි විශේෂයෙන්ම මේ සත්‍යය කියන ක්‍රියාකාරී වස්තුව ස්වයං ක්‍රියාකාරී වස්තුව ඒ සකස් වීම සඳහා මේ ක්‍රියාව ආරම්භ වෙච්ච හැටි කොහොමද කියන එක තමයි අපි ඉල්ලන්නේ. ඒකට ඒ ක්‍රියාව ආරම්භ වුණ හැටි ඒ වගේ මේ ක්‍රියාව පවත්තමින් ඉදිරියට යන හැටි ඒ වගේම ඒක පවතින ඒකෙන්ම නිෂ්පාදනයක් ඒකෙන්ම ඇතිවෙන නිෂ්පාදනයක ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන හැටි කිව්වා අපි අරිතා සියුම් වස්තුව ඒ සීමාවේ තියෙන රසායනික ද්‍රව්‍ය රසායනික ශක්ති රසායනික පූජාව අර වස්තුවට ඇදෙන හැටි කිව්වා ඒ ඇදෙන හැටි කියන්නේ කියලා තමයි අර ඇඳිල්ලෙන් ලෝල බැලුවයි කියන කතාවට ආවේ. දැන් මෙච්චර මේ කාරණේ මේ ලෝකෙ ඇති වෙලා නැති වෙච්ච හැටි. නැති වෙලා ඇති වෙච්ච හැටි. එතකොට මේ ප්‍රශ්නයත් එක්ක අපේ ජීවිත සම්බන්ධ කරන්ඩ තීන හේතුව මොකක්ද කියන එකයි මේක අස්සෙන් අපි මේක මේකේ දැනගන්න අතර ඒක අපේ ඒ අස්සේ හේතු වෙලා තියෙනවා. නැතු මේව අපි දන්නවා අය. ලෝක හැදිච්ච හැටිත් දන්නවා, තැලිච්ච හැටිත් දන්නවා. ඉතින් අපිට ඒක කිසිම තේරුමක් නැව දැනගෙන. නමුත් මේකේ උසස් પરමාර්ථයක් ඒ මොකද්ද? අපි සෑම වෙලේම අපේ ජීවිතේ දුකටපත් උනේ දුකේ රැඳුනේ දුක පළල් කරගත්තේ දුක දියුණුනේ දුකේ කෙලවරක් නැත්තේ කුමක් නිසාද අපි මේ ජීවිතයට ආශා කරන්නේ ජීවිතයට ආශා කරන්නේ ජීවිතයට නෙවෙයි මේ ජීවිතයට ආශා කරන්නේ කිව්වහම අපි මේ ලෝකේ කිසි වස්තුවකට කිසි දෙයකට ආශා කරන්නේ නැහැ. අපි ආශා කරන්නේ යම් කිසි එයින් ලැබෙනා වූ අපි අපේක්ෂා කරනා වූ ධර්මයකට. ධර්මයකට කිව්වහම අපි ඒ <clears throat> අපේ ජීවිතේ නැවති මේ පවතින වස්තුව තුලට අපි යම් කිසි දෙයක් තුලට ගන්න අපි බාහිර ලෝකෙත් එක්ක ආශ්‍රය කරනවා. එතකොට මේ බාහිර ලෝකේ වස්තුව වෙනවා නෙවෙයි. නැතු මේ අපේ ජීවත් වීම ගැන නෙවෙයි මේක ප්‍රධාන මූලිකත්වය තියෙන්නේ. ජීවිතය ඇතුළට යම් කිසි ආස්වාදයක් ආස්වාදයක් ගන්න. ආස්වාදය කියන්නේ මොකක්ද? වින්දනයේ එක්තරා වින්දනයේ එක්තරා සුවදායක මට්ටමක් අපි බලාපොරොත්තු ඉතින් සුවදායක මට්ටමක් වින්දනයේ බලාපොරොත්තු වෙනයි කිව්වේ අපි විඳවන නිරන්තරයෙන් විඳිනවා. ඒ විඳින නිසයි අපට ඒක සුව කියන වචනයක් එක්ක සම්බන්ධ කරන්න වෙලා තියෙන්නේ විඳින්නේ නැත්නම් අපිට විඳවීම ගැන ප්‍රශ්නයක් නැහැ. අපි විඳිනවා උදේ හිටන් දැවෙනකම් විඳිනවා. ඒ විඳවිල්ලේ අපට වැඩි හරියක් බහුල වශයෙන් හම්බෙන්නේ උසුලන්න බැරි විඳවීම. ඒක නිසා හැම දෙනාගේම සිත යොමු වෙලා තිනවා ඒ උසලන්න බැරි විඳවීම උසලන්න පුළුවන් තත්යකට නැත්තම් නිරන්තරයෙන් හොඳ තත්යකට පත් කර ගැනීම ඒ කාගේ සිතට තීරණය වෙන දෙයක්. ඒක බුදුහාමුදුරුවෝ ඒක ධර්මදේශනා වලින් පෙන්වලා තිනවා මේකේ කරන්න ඕන මේකයි. නමුත් එක එක්කෙනාට වැටෙන්නේ එක එක විදියට. ඒ කාලේ නම් ඉතින් බුදුහාමුදුරු තේරුවා මෙන්න ආවලාට මේකෙන් වැටෙයි ආවලාට මේකෙන් වැටෙයි. දැන් තෝරන්න කෙනෙකුත් නැහැ. අනිත් එක කෝක කිව්වත් නොතේරෙන කමකුයි දැන් තියෙන්නේ. ඒ පුළුවන් තරම් මේ අග්ගඤ්ඤ සූත්‍රයෙන් ඉදිරිපත් කරන්නේ මේ විඳවීමක විඳවීම අපිට ලැබෙන්නේ විඳවීම ලැබෙන්නේ අපේ අපේ මේ ජීවිතය තුළ පවතින ශක්තියක අඩු වැඩි වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ශක්තියක අඩු වැඩි වීමේ කිව්වහම අර ඒකට පෙන්න්නේ අර තවත් අර බාහිර කාන්දම් මේ රසායන ඕජාවක් එක්ක මේ ශක්තිය කාන්දම් මුනේ එක සම්බන්ධ වෙලා ඒකේ ඕජාව මෙතෙන් අදින එක දැන් අපි අර ඇගිල්ලක ක්‍රියාකාරීත්වයෙන් පෙන්වුවේ. ඒ මොකද්ද උනේ? අර ඒ වස්තුව ඇතුලේ ක්‍රියා කරන ශක්තිය ඒ ශක්තියේ ප්‍රමාණය හැටියට බාහිර ලෝකෙන් දේවල් අදිනවා. ඒ අදින එක නිසා අර කියන ඇතුලේ අර වේදනාව ලබා දෙන නැත්නම් රිදුම් ලබා දෙන ක්‍රියාව ඒ ඒ ඇදිලි ඇදිලි වැඩි වෙනකොට ඇදිලි වැඩි වෙන පමණට වේදනාව වැඩි වෙනවා. ඒ වේදනාවයි කියේ මොකද්ද? අර ඇදීමේ ක්‍රියාව කරන්ඩ ඒ ශක්තිය නිෂ්පාදනයේට රත් වීමක් ඕනේ. ඒ රත් වීම අරක ඇදෙනකම් අර ඇදීමේ ක්‍රියාව සංවිධාන වෙනකම් රත් වීම නිෂ්පාදනය වෙනකොට ඒ ගානට එනකොට අන්න අර ඇදීම කෙරුණා. ඒකට රත් වීම රත් වීමෙන් තමයි අපි මේ පෙළෙන්නේ. ඒ රත් වීමෙන් තමයි පිළිදවගන්නේ. ඒකට දැන් මෙතන ඒ රත් වෙන හේතුව එක අඩියෙන් අඩියට දශමයෙන් දශමයට මේ අග්ගඤ්ඤ සූත්‍රයෙන් පෙන්නනවා මෙන්න අර රත් වීම වැඩි වෙච්ච හැටි මෙන්න මෙහෙමයි රත් වීම වැඩි වෙන්නේ ඔක කියාගෙන එනකොට අන්න අස්සෙන් අපට අපි නොදන්නා කරුණක් සිත ඇතුලේ මතුවෙනවා මේකේ මුල් රහස මොකද්ද අර ස්පර්ශයයි කියලා ඒක ඒකේ සුලමුල තෝරගන්න පුළුවන් වෙනවා ඒකට අද තියෙන්නේ අර ඒ සත්‍යයේ ඒ අවස්ථාවේ අර යම් ප්‍රමාණයක අර ආශාවක් ආශාවේ කිය ඇදීමේ ශක්තිය ආශාවයි කියලා වෙනම දෙයක් නැහැ. ඔය ආශාව කියලා අපි කතා කරන්නෙම අර අපි අර ඇදෙන ශක්තියට අපි දීලා තියෙන නම. ඒක ආශාව කියන එක නෙවෙයි කියන්නේ. ඇදෙනවා කිව්වොත් හරියි. ඒ අපි නම් දාලා තිනවා ඒවට වෙනම. ඒක නිසා ඇත්ත වැහිලා තියෙනවා. ඇත්ත වැහිලා තියෙනවා. ඇත්ත වැහුනේ මේ වහනාදාසින් දාපු නම් නෙවෙයි. මේ විද්‍යාව මතුනේ පස්සේ. භාෂාව හැදුනේ කලින්. ඉතින් ඒක නිසා ඒ කාලේ සිද්ධීන් අඳුනගන්න අයියෝ වචන පාවිච්චි කළා දෙන්න. ඒකට කරන්න දෙයක් නැහැ. දැන් ඉතින් භාෂාව මොකක් වුණත් අර ඇත්ත අපි ඉතින් හදාගත්තාම හරියි. අතකෝ වාසෙට්ට සත්තා පටිවිම් පරිබුඤ්ජින්තෝ අම්මා චිරං දීගමද්දානං අද්දුනෝ මේ කියන්නේ අර පටවිය පටවිය ස්පර්ශ කළයි කියලා කිව්වේ. ඔය දැන් අපි ඔන්නේ දා නවත්තුපු දිනට මේ ආවේ. පටවිය ස්පර්ශ කළයි. මේ පටවිය කියන්නේ පොළොව හැටියෙන් අපි ගත්තා. පොළොව හැටියෙන් අපි ගත්තා. මේ පටවිය ස්පර්ශ කළයි කියේ මොකද්ද කිව්වොත් ඒකේ සාමාන්‍ය ඒ ක්‍රියාව සංවිධාන වෙච්ච විද්‍යාත්මක ක්‍රමය අස්සට රිංගනකොට පේනවා මේ පටවිය කිව්වේ මොකද්ද අර බාහිර කාම ශක්තිය බාහිර කාන්දමේ බාහිර කාන්දමේ කිව්ව එක අපි කලින් කිව්වා ලෝකේ කාන්දම හැදිච්ච හැටි ඒ කාන්දම පදනම් කරගෙන ඒ එක එක පටවි ඒ පහ එක තුනයි අපි විස්තර කළේ ඒ කොටස පහ එකතු වෙලා හැදිච්ච වෙනම වස්තුවක් ගැන අපි කිව්වා. අන්න ඒකට තමයි අපි සත්‍යය කියලා කිව්වේ. එතකොට මේ වස්තුවේ තියෙන කාන්දම් ශක්තිය බාහිර ලෝකයේ තියෙන කාන්දම් ශක්තියෙන් කම්පනය කරන චලනය කරන ස්වરૂපය ඇති වෙනකොට අන්න ඒකෙදි තමයි පටවි කියලා කියන්නේ. පටවි කියන්නේ තද වීම. තද උනේ මොකටද? අර බාහිර දැන් අපි එකට දඩලු රෝසු නිදසුනක් ගත්තොත් දැන් කවුරු හරි මොකක් හරි කෑම එයාට පේන්න ඇඹුලක් හරි මොකක් හරි කනකොට මෙයා ඒක දිහා බලන ඉඳලා මෙයාගේ කටට කෙලුණනවා. ඉතින් ඒක ස්වභාවයක්. ඊ මොකද්ද උනේ? අර වස්තුවේ තියෙන රසායන ස්වરૂපෙත් එක්ක අපේ රසායන ශක්තිය අපේ කාන්දම් ශක්තිය රසකාමයේ කියන එක කම්පණය වුණා මෙතන. කම්පණය වුණේ ඒකත් එක්ක හැප්පිලා. හැප්පිලි හැප්පිලාම ඒ හැප්පීමේ එක්තරා ප්‍රමාණ තද ගති තියෙනවා, බුරුල් ගති තියෙනවා. එතකොට දැන් අර ඇඹුලට මේ තරම් මෙයාගේ කටට කෙලුණේ ඒකත් එක්ක මේක තද වෙනවා වැඩි නිසා. ඇයි තද වෙන්නේ? ඉතින් ඒක කලින් සිද්ධ වෙච්ච එකක ප්‍රතිඵලයක් වශයෙන් අර ඒක දකින්නකොටම ඒ ගැන යම්කිසි හැඟීම් රාශියක් පහළ ඔන්න ඕක දැන් අපට ගොරෝසු වශයෙන් සිද්ධ වෙනවා ඒක. අර ඇහැට පේන්නේ නැති සතාගේ පිටසියුම් වස්තුවක් වශයෙන් ඒ සතාගේ ඕකම වෙලා තියෙනවා. හැබැයි ඒ සතා අර මොකද්ද මේ මොකද්ද අඳුරන්නේ නැහැ. එයා ස්ථාවර භාවයෙන් මෙතන තැම්පත් වෙලා තිනවා අර කාන්දම මේ කාන්දම සොලවනවා. ඒකාන්තව සොලවනකොට මේ සතාගේ වැඩිම සිද්ධ වෙන්නේ කොහොමද? එතකොට දැන් ඒකාන්තව සොලවනකොට ඒකාන්තයෙන් සෙලවෙනකොට මෙයාගේ ඇතුළේ තියෙන කාන්දම් ක්‍රියාකාරීත්වයටපත් වෙලා ඒ අසල් වාසියේ තියෙන රසායන මේකට ඇදෙනවා. එතකොට ඒ මෙයා කම්පණය කරපු දේ හෝ වේවා වෙන දෙයක් වෙන්න පුළුවන්. මෙයාගේ කම්පණය නිසා මේ භ්‍රමණය චලනයේ සිද්ධ වෙච්ච නිසා එයින් අවදි වෙච්ච එයින් අවදි වෙච්ච කාන්දම විසින් ක්‍රියා කරනකොට කාන්දම අර අසල්වාසී රසායන මේකට ඇදිලා එන්න එන්න එන්න එන්න වස්තුවට පැවැත්මේ උදව්වක් ලබා දෙනවා. ඕජාවේ කාසු. මේ ක්‍රියාව බුදුහාමුදුරුවෝ වදාන දීගවද්දාන අට්ඨංසු බොහෝ කාලයක් මේක පවතින ඒවා. බොහොම කාලයක්. ඉතින් මේ බොහොම කාලය කියලා බුදුවරයෙක් වදාරනකොට ඉතින් කොච්චරද කියන්න බැරි ගණනක්. ඒක නිසායි උන්වහන්සේ බොහෝ කාලයක් කියලා කිව්වේ. ඊළඟට ඒ ස්වરૂපය ඔය කාල සීමාවක් බොහෝ කාලයක් මෙවුව වෙනකොට ඒ වස්තුවේ වර්ණ වර්ණය මතුවේ නෑ කිව්වා. වර්ණය මේ වර්ණය කිව්වහම අපි කියන්නේ පාටක් ගැන කතා කරනවා. පාටක් ගැන. නමුත් මේ වර්ණ කිව්වහම ඊ වස්තුවේ සියලු හඳුන්වන ලක්ෂණ ඔක්කොම වර්ණයි. හඳුන්වන ලක්ෂණ. දැන් උස මහත් හැඩ මේ ඔක්කොම අපි වෙන වෙන ප්‍රමාණ වලින් වචන වලින් හැදින්නුවට අර හඳුන්වන හඳුනා ගැනීමට උපකාර වන සියල්ල මේ ඒ වස්තු වර්ණ වශයෙන් තමයි වෙන් කරන්නේ. ඒ ඔක්කොම වර්ණ සංඛ්‍යාවට වැටෙනවා. එතකොට ඊ වර්ණය අර පටවියත් එක්ක ස්පර්ශ වෙනකොට අච්චර කාලයක් මේ වස්තු මේ රසායන පොඩි ක්‍රියාත්මක වෙනකොට ඒ වස්තුවේ වර්ණය නිෂ්පාදනය මේ වර්ණය කිව්වේ අර වස්තුව ඇතුලේ තිබිච්ච යම්කිසි සංවිධානාත්මක හැඩයක් තිබුණා නම් ඒවා පළල් වෙනවා. පළල් වෙනහම මොකද්ද මේ හඳුනා ගැනීම කියලා කිව්වේ? එතන මේ හඳුනා ගැනීම තමයි අපි හිත දුන්න විවරණය. හඳුනා ගැනීම කියේ මොකද්ද? තවත් වස්තුවකට මේ වස්තුවේ දැන් ඉස්සර බාහිර රසායන එකයි මේ වස්තු වැඩ කර කර නමුත් දැන් මෙතන මේ වස්තුවේ මේ සත්ත්ව නැමැති වස්තුව අර සත්ත්ව නැමිති වස්තුවත් වස්තුයින් අර කාන්දම් සංයුමේ මේ ගනුදෙනුවක් කාන්දම් ගනුදෙනුවක් ඇති වෙන මට්ටමට මේවායේ ශක්තිය මොනවද මේ හැදිච්ච වස්තු වල ශක්තිය වර්ධනය වෙනවා කාලයක් එක සමාන ස්වභාවය ආවේනික වූ අනන්‍යතාවයක් ඩෙන්ටිටි එකක් ගත්තයි කියන කතාව. එක එකට වෙන් වෙන් වූ ඩෙන්ටිටි එකක් අනන්‍යතාවයක් ගත්තයි කියන එක කියවන්නේ අපිට. මේ වස්තුවේ අර වස්තුවේ ගහුණ මේව වෙනකොට ඒ වස්තුවේ කාලයේ දේශයේ දීපය කියන මේ යෝගවල නීතියක් ගන්නකොට මේ වස්තුවේ වර්ණය ඒ වස්තුව විතර සීමා වෙනවා. තවත් වස්තුවකට ඒක ඒ වර්ණය හිතින්නේ වර්ණය කියන්නේ පුළුවන් ගානකම් මේ හැදිරීම අයිතිවාසිකම් හිතින්නේ. ඒතකොට ඒ වස්තුවට වඩා අනිත් එක වෙන. එකින් එකට එකින් එකට ලෝකේ විවිධත්වයක් නිර්මාණය වෙත්ුනේ ඔය වර්ණ යෝගය එක්කාසු වෙච්ච දායි. අර මොනවද කවුද ආයුවා? මොනවාද? වර්ණ මොකද්ද ඔය අග්ගිස්සහර ඇහෙන්නේ මට වර්ණ අංශුව වර්ණාංශු ආ වර්ණාංශී කියන්නේ එව්වට නෙමෙයි ලෝකේ කලක් ගියාට පස්සේ වර්ණේ සංවිධානය කිරීමට හැදිලා තියෙන මේ මොනවද විශේෂ මේ පරමාණු ස්වરૂප පරමාණු සකස් වීමේ මෙතන ඒ වර්ණාංශු ගොනු වෙලා හැදිච්ච වස්තුවක් ගැන මේ කතා කරන්නේ තේරෙනවද? වර්ණාංශවත් ගැන නෙමෙයි මේක. මේ මේ වර්ණාංශ වලින් හැදිච්ච අයිතිවාසිකමක් මෙතන මේ පෙන්නන. ඉතින් වර්ණාංශ කිව්වම පාට විතරක් නෙමෙයි අපි කිව්වේ. ශක්තිය එකක්. දැන් විවිධ විවිධ විවිධත්වයට පත් කරන හැම හැඳිනීමක්ම වර්ණයටයි ගන්නෙ. දැන් අණ්ඩක් දික් කියලා තිබුණත් ඒකත් වර්ණයක් යාගේ. ඈ ආදි වශයෙන් ඔන්නේ වෙනස්කම්. එතකොට මේ ඒ වර්ණය ඒ සතාගේ එක එකට එක එකට විරුද්ධ මේ විරුද්ධව සංවිධානය වෙනකොට ඒ ඒ සතාගේ ආකර්ෂණ එක එක සතාට එක එක විදිහට දැනෙන්න පටන්. දැන් ඒක දැන් මේ මේ දැන් මෙතන මූණවල් 100ක් තියෙනවා නම් 25 ආකාරය. හ්ම් එක විදිහට යන්තම් සැලක්කත් එක එක ආකාර. ඔන්න ඔය දැන් මේ බොහොම දල ගොරෝසුජි තාජිති අර එදා මේ මේ ස්වરૂපේ ආරම්භෙච්ච ඇතුයි කියන්නේ අර ඇහැට පේන්නේ නැති පුංචි වස්තුයි ඒක මේ ඊටම පුංචි වස්තු නමුත් ඒ වස්තුවේ වස්තුවකට ආකර්ෂණයක් තියෙනවා ඒ ආකර්ෂණය මේ වස්තුවෙන් ලැබෙන ආකර්ෂණය අනිත් වස්තුවෙන් මේකට ලැබෙන්නේ මේ වස්තුවෙන් ලැබෙන ආකර්ෂණය අරකින් ලැබෙන්නේ මේ විදිහට විවිධත්වයක් ලෝකේ වර්ණයේ නිෂ්පාදනය වෙච්ච සමයේ ඉඳලා පටන් ඊ විවිධත්වයේ කියන එක දැන් ලොකු වෙලා. ලොකු වෙලා අපිට දැන් හොඳටම පැහැදිලිව පේනවා වෙනස් ස්වරූපයක්. නමුත් ඔය මොකෙන්ද උනේ කියන එක ඔන්න පෙන්නනවා. මේ පටවිය ස්පර්ශේ ස්පර්ශය නිසා ඒ සත්ත්ව ජීවිතයේ ඒ ඒ වස්තුව තුල අපි කියන්නේ සත්ත්ව කියලා තමයි ඒ වස්තුව තුල ඇති වෙච්ච ඝනත්වයේ ගොරෝසු తত্ত্বය කියන්නේ කර්කශ කර්කශ ස්වરૂපේ කියලා ගත්තාම ඒක අර ඊටාම සිව්මෙලි ස්වરૂපයක් තිබිලා ඊට පස්සේ ඒකේ මේ අර රසත් එක්ක ස්පර්ශ වේවි ස්පර්ශ වේවි කාලාන්තරයක් යනකොට අන්න යාගේ අර සෞම්‍යත්වයේ කියන එක ගොරෝසු තත්ත්වයටපත් වුණා පත්වෙච්ච ඇති උනේ මොකද්ද විවිධත්වයක් නිර්මාණය එතකොට දැන් ඔන්න අපි බසනවා ඒ ඒ ඒ කපල්ල අපේ දැනට අපේ සිත්වලට අද පවතින සිත්වලට මේ ගුරුසු තත්ත්වය අපේ සිතේ පවතිනවා නම් ලෝක විවිධත්වයට විදිහට විවිධත්වයට පේනවා වෙනස්කම් පේනවා රැවදා දැන් අර කැමයන් අර ඒ ශක්තිය දැන් අපි සිතේ අරන් සිතේ කියලා අරන් තියෙන ඒ ශක්තිය තමයි එදා ඒ සතාගේ වැඩ කරපු ශක්තියමයි මේ අද අපි පාවිච්චි කරන්නේ අපේ ඒ ශක්තියමයි වැඩ කරන්නේ පැවැත්මට එතකොට දැන් ගොරෝසුකම නිසා අර විවිධත්වයක් ලෝකේ හැදුවයි කියලා පෙන්වන මේ න්‍යාය යටතේ එතකොට ගොරෝසුකම නැති වුණොත් මොකද වෙන්නේ කියලා ඒකේ ප්‍රතිවිරෝධ විරුද්ධ පැත්ත අපට හිතන්න සිද්ධ වෙනවා අපි මේ ප්‍රයෝජනයක් තක ප්‍රයෝජනයක් තක මේකට කන් දෙන නිසා මේක සාකච්ඡා කරන නිසා ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්ත මොකක්ද එයින් පෙන්නනවා යම් කිසි ශක්තියක් ඔය කියන ශක්තියේ සෞම්‍යත්වය ඇති වූ දාට අර ශක්තිය ගොරෝසුනේ අර සත්‍යවිකාසිච්ච රසායනික වල ගොරෝසුකම උඩ. එතකොට යම් කිසි ක්‍රියාමාර්ගයක් ඔස්සේ මේ ශාස්ත්‍රයේ දැනගෙන යම් කිසි උපක්‍රම ශක්තියක් ඇසුරු කරමින් උපක්‍රමයක් ඇසුරු කරමින් යම් කිසි කෙනෙක් අර ගොරෝසු తত্ত্বය නිෂ්පාදනය කරන මූලික වේගය තුළ සෞම්‍යත්වයේ නිෂ්පාදනය වුණොත් වෙන්නේ මොකද්ද? වෙනසක් පේන්නේ නැති තත්ත්වයක් කියලා. එයාට වෙනසක් පේන්නේ නැහැ. ඒතකොට දැන් බෞද්ධ දර්ශනයේ උගන්වන මේ මෛත්‍රී භාවනාවෙන් කරන්නේ මොකද්ද කිව්වොත් අපි ඉතින් මේවා කියවලා හරියන්නේ නැහැ. ඒක විවරණය වෙන්න බෑ තේරෙන්න දෙන්න. මේ මෛත්‍රී භාවනාව කියන එකෙන් කරන්නේ සියලු සත්‍යෝ නිදුක්ඛ නිරෝධ සුඛ. ඕක කී කිය ඉන්න එක නෙවෙයි මේ මෛත්‍රී භාවනාවෙන් පෙන්වන්නේ අර ගොරෝසු தত্ত্বය සෞම්‍ය தত্ত্বයටපත් වෙච්චහම ඒ සෞම්‍ය தত্ত্বයටපත් වෙච්ච සිත තමන්ගේ ඉන්ද්‍රයන්ට යොමු කරලා ඇහැට සම්බන්ධ වුණොත් ඇහැට සම්බන්ධය කියන්නේ මෛත්‍රියෙන් යුක්තව බලනකොට ඒකයි ඇහැට සම්බන්ධනේ කන අහන්නේමයි මෛත්‍රී සිතෙන් යුක්තව අහගෙන ඉන්නවා බලනවා ඒ වෙලාවට එයාට ලෝකෙ හැඳින්ින්නේ කොහොමද මේක ප්‍රතිවිරුද්ධ පැත්ත එකක්වත් වෙනසක් පේන්නේ ඔක්කොම එකක් හැටියට පේන. කොහොමද එකක් හැටියට ලෝක පේන්නේ? එකක් හැටියට පේන්නේ සෑම වස්තුවකම තියෙන විඳවිල්ල සවිඥානික වස්තුවල තියෙන විඳවිල්ල දැනිල්ල. එක වස්තුවක්වත් නෑ විඳවීමකින් තොර ඒ සවිඥානික වස්තුවල තියෙන විඳවීම දැනීමයි. ඉතින් සෑම කෙනෙක්ම විඳවමින් දන්නවා මිසක් කවුද මේ වෙනස් වස්තුව කියලා එයාට පේන්නේ නැහැ කවුරුත් ඔක්කොම. පීඩාවකින්, රිවින්දනයකින් යුක්ත ජීවත්. අවසර තත්ත්වයට පත් වෙනවා. අවසර තත්ත්වයෙන් අවසන් විකම් වෙයි. දැන් මේක අරක මේක උපක්‍රමශීලීව අවසර තත්ත්වයට පත් වෙන එකනේ. අරක හේතු අර අර තත්ත්වේ කියන්න බැරි නිසා වෙච්ච වැඩක් මේක. දැන් මේ මේ අංශෙන් ගියාම යන්න පුළුවන් හුඟා අවසානයේ වෙන. එක තත්ත්වයකට එනවා රාබස් තත්ත්වයකට හයිඩ්‍රජන් තත්ත්ව වෙනවා කියන්නේ. ආයමත් ඇටම් වෙනස් වෙනවා කියන්නේ. ඒ ඔය විද්‍යාඥයෝ කියන්නේ තව කතාවක් නෑ අවසර. ආ කියන්නේ හයිඩ්‍රජන් පත්තට ඇවිල්ලා ආපහු ඝන වෙලා වෙන වෙන වෙන වෙන වර්ග රටම් හදනවා කිය. ඔව් ඒක හයිඩ්‍රජන් වලට අයින හේතු වලනේ. ඒ බුදුහාමුදුරුවෝ හයිඩ්‍රජන් උත් කැඩුවා. කැල්ල මොන රජන්වත් නැහැ කිව්වා. ඈ ඔක්කොම රජන් කඩා දාලා ඔන්න දැක්කද හිස්කම කියලා උන්වහන්සේ හිස් කළා පෙන්න. මොකද හයිඩ්‍රජන් උත් හදිච්ච එකක්. ඈ ඒක කියන්නේ නේ විද්‍යාඥයෝ. හයිඩ්‍රජන් වල ඇවිල්ලා උඹ කොහොම හිටපන් ඉතිහා යන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ කැඩුවා හයිද. කඩලා හිටන් මොකුත් නැහැ. ඉතින් හැබැයි ඉතින් එතන ඉඳලා විද්‍යාඥයා කියන එකට අපිට දොස් කියන්න බෑ. ඉතින් අපි හා ගල්නිකා ඉන්නවා. ඒ ඇති. මේ නමුත් ඊට වඩා කියම මෙන්න ලෝතර බුදුහාමුදුරුවෝ අදාළ. එතකොට ඒ කොරෝසු තත්ත්වය කියන්නේ මහන්සියක් මේ යමක ඝනත්වයක් ඇතුව ඝනත්වය ඇති වෙන්නේ ඒකේ බර වැඩි වෙච්චාම. ඒ බර වැඩි වෙන්නේ ක්‍රියාවට අපහසු වෙච්චාම. එතකොට වස්තුවේ අර ස්පර්ශ නිසා කාලාන්තරයක් හැදිච්ච මේක අර සියුම් මැලි තත්ත්වයේ තිබිච්ච එක ගොරෝසු වේග නිෂ්පාදනය වෙන්න පටන් ගන්නවා. ගොරෝසු වේග. ගොරෝසු වේගෙන් දැන් ඔන්න ඒකට අපි නිදසුනක් කියනවා නම් දැන් ඔය <clears throat> යම් කිසි තැනක මේ ගස් ගිහිල්ල කාරී අර එක එක අය ගියා. හැම යනවා මේ. හැම ගොරෝසු වෙනවනේ. එතන එතන යන්තම් මෙහෙම අත තිබ්බට දැනෙන්නේ නැහැ. ඒක පූර්ණකොට තමයි දැනෙන්නේ එතන. අනිත් තැන් වල යන්තම් අත තියෙනකොට දැනෙනවා. අන්න ඒ වගේ ඒ මේ සත්තු ගස් ගිහින් නැහැ. ඒ කියන්නේ ඒ වගේ අර උදාහරණයක් වශයෙන් අර අතන ගොරෝසු වෙලා. අන්න ඒ වගේ මේ ඊටාම සිව් මට්ටමේ ආවස්සන தත්ත්වයේ තිබිච්ච සත්‍යයක් ගොරෝසුනේ මොකෙන්ද? ඒක අවදි කරන්නේ දැන් ඊටාම අමාරුයි. අර ඒක වටා තිබෙන අර වස්තුව සකස් වෙලා තියෙන වස්තුවල තියෙනවා අර ඉස්සෙල්ලට වඩා ගොරෝසු තත්ත්වයක්. අර හරක් කර වගේ කියලා හිතුවම හරි. ඒ මොකද දන්න ඒ ගොරෝසු තත්ත්වය හැදිලා තියෙන්නේ එක එක වස්තුවේ එක එක විදිහට. එක විදිහට හැදිලා ඒ ගොරෝසුව වෙන්න ඒ ඒ වස්තු ලබාගත් උදව්ව විවිධයි. ඒවට ලැබිච්ච උදව් විවිධයි. ඒක නිසා ඒව විවිධාකාර වලින් වර්ණය සංවිධානය වෙනවා. වර්ණය කියන්නේ ඔය පුළුවන් කාරණා. ඒක නිසා ඒ හැදිලා තින්නේ එහෙම නිසා විවිධත්වයෙන් තමයි දැනෙන්නේ. <clears throat> හැදුනේ එහෙම බෑ. ඔව් ඒක තමයි. දැන් දැන් හිත කුරුස් වෙයි. දැන් මිනිහෙකුට මේ කේන්තියම වැඩි වෙන්න වැඩි වෙන්න. ඈ කේන්තියම වැඩි වෙන්න වැඩි වෙන්න. මිනිහට කෑම බෙදලා බලන්න. කෑම බෙදෙනවා. නෑ ඕක නෙවෙයි අර අරකින් ගන්න. ඒක නෙවෙයි අරකින් ගන්න. ඉවරයක් නෑ මිනිහට බෙදලා. මොකද කොයි අකරහතද? සාසනයත් මොකද? මිනිහා මේ මේ එයාගේ රස දහස නැගිටවන්නේ ඒ තරම් ලේසියකින් බෑ. ඕන නැති මිරිස් ටිකක් අතිල්ලුවොත් හරි. ඉතින් කොයි එකට හරි පික්ක ඩූල් වැඩි වෙනවා. ඒ මොකද අර ගොරෝසු. එහෙනම් මොකෙන්ද ගොරෝසුනේ? අර උස්සත්තේ වැඩි වෙලා රත් වෙනවා වැඩි මිනිහා. ඉතින් ওই රත් වෙන වැඩි එක රත් කරන්නත් සෑහෙන පාරක් වදින්න. ඉතින් රත් වුණාට පස්සේ ක්‍රියාවට වැටෙනවා. අන්න ඕකයි ගොරෝසු කියන්නේ. තේරුණානේ? හ්ම්. ඒකට සෑහෙන කාලයක් ගියා. ඔන්න ඊළඟට මේ ගොරෝසුත්ත්වය යටතේ ඒ ඒ දේවල් වල වල සම්බන්ධතාවය ඊ ඊ ආකාරයෙන් වෙනස් වෙලා හැඟීම් පහළ වෙනවා කොට වෙන්නේ මොකද්ද අර පටවි රසය පටවි රසය කිව්වේ අර ස්පර්ශයම මෙහාට පිනවන දෙයක් වුණා. ඕකයි පටවි රසය. දැන් ඔය කියන පටවි රසය බුදුහාමුදුරුවන්ට සහතන් වහන්සේලාට තියෙනවා. ඒ මොකද්ද? උන්වහන්සේලාගේ සිත සෞම්‍ය මට්ටමේ එහා යන්නේ නැති නිසා <clears throat> ඒ ගානට වැඩ කරන නිසා කොයිතරම් ගොරෝසු ස්පර්ශයක් ලැබුණත් උන්වහන්සේලාට රසයි විරස නැහැ. දැන් අපි කියමුකෝ දැන් රහතන් වහන්සේ කෙනෙකුට අලි පොල්ලකින් කෙනෙක් ගහන. ගහපුවාම කොහොම සනීප. ඒ මොකද ඒ පොළු පාරේ වැදෙන වේගය සිටි වැඩ කරන්නේ. සිට වැඩ කරන්නේ සෞම්‍යත්වය. ඒ පොළු පාර ඇදිච්චාම ඉතින් උන්වහන්සේ බොහොම සන්තෝෂයි. හැබැයි මේ අතක් කැඩෙන්න පුළුවන්. ඈ හොඳ කැඩෙන්න පුළුවන්. කොන්ද කැඩි. නමුත් අසන්තෝෂයක්, අසතුටක්, අමනාපයක්, අප්‍රිභාවයක් ඉතේ ඇත්තේ නැහැ. එහෙනම් අර ස්පර්ශයේ සෞම්‍යයෙන් ගන්න ඒ හිත පුරුදු කොල්ලක්. අනිත් අතින් කියනවා නම් ඒ හිත දුක්ඛ තත්ත්වයට නැගින ශක්තිය අයින් කළා. දැන් මේ සතාගේ එහෙම නෙමෙයි. මේ සතාගේ හැදීගෙන නිසා අර අර ගොරෝසු දුක්ඛිත මට්ටම නැහැ. මට්ටමට නගින්න තරම් මෙයාගේ ප්‍රමාණය විශාල වෙලා තාම නැහැ. ඒක නිසා එයා පඨවි රසය ස්පර්ශයේ රසයක් වශයෙන් මේ තමන්ගේ ශාරීරික ක්‍රියාකාරීත්වය මේ පැවැත්මට උමනා කරන රස නිෂ්පාදනය කරමින් බාහිරින් අදිමින් ජීවත්. දැන් මෙතන මේ කාලාන්තරයක් මේ අතුල්ලල වැඩි නිසා ස්පර්ශ ලැබලා ලැබලා ලැබලා වෙන පඨවි රසේ එක්ක සම්බන්ධ වෙච්ච නිසා ඊ කායි කාරණෙම නාගේ ජීවිතේ විවිධාකාර වලින් ගොරෝසු වර්ණය වෙනස් වෙන්න පටන් හතරක් යනවා දැස. එනේ හතර. ආපෝ තේජෝ. මේ පඨවි රසය කියන්නේ මේකයි. යම් කිසි ස්පර්ශයක් වැදුනහම මේ සිත ඒ ස්පර්ශය ආශ්‍රය කරගෙන චිත්තයේ වැඩ කරන. වැඩ කරපුවාම ඒ රස වෙන්නේ රස වෙන්නේ එව්වයි. මොනවද රසය කියන්නේ? එතන තේජසක් නැගිනො සෞම්‍ය තේජසක්. ඒ සෞම්‍ය තේජස කාණ්ඩ මේ ඒ විවිධත්වයේ ඉන්දියානයේ නොහිතට කර දැට යාගෙන බොහෝ දුක් වෙනවා නැරිලා බැලලා ඒක සම්පූර්ණයෙන්ම මාක්ෂනකොට පිළිනොප්පා ඒක අන්න ඒ හතර වැඩ කරා තදවීමේ මට්ටම බුරුල් වෙනවා නම් සුඛ වින්දනයක් පාලනය. දැන් ඔන්න අපි කියමු නිසසම් දැන් මාත්‍යාගේ දරුවෙකුට යම් ප්‍රමාණික ආදරයක් තියෙනවා නම් ඒ ආදරේ ප්‍රමාණය හැටියට මහත්මයාට එයා ගැන බොහෝ දුක් වෙනවා මේක හැදෙයිද හොඳ වෙයිද ඉගෙන ගන්න අරම ආ ඔය කොහොමද ඒ මිනිස්සුගේ කර්ම හැටියට ඔය දෙවේ මං ඉතින් ඔය කරන් තියෙන වීදමත් අහන්න දැන් කිසි කරදරයක් නෑ මොකද තද වෙලා නෑ දැන් මෙයා බුරුල් වෙලා මොකද මේ මනසේ කර්මය නොහෙට කරගනී ඉතින් මේ තියෙන සල්ලි මම වීදම් කරන මොනවද පොද්ද වීදම් ඔන්න තද වෙලා සල්ලි වලට තද වෙලත් නෑ පුතාට සල්ලි. එතකොට බුරුල්. බුරුල් නිසා බොහොම සුවසේ නිින්ද යනවා. නිින්ද යනවා කියන්නේ මොකද හිතන්න දෙයක් නෑ. පුතා කියන ඔව් පුතා තමයි මම මේ බුදි. අන්නේ මට්ටම ගන්න. තේරුණාද? අපිට මේ වැරදිච්ච තැන් තමයි මේ වෙන ගයිස්සෙන්නේ. ගයි එතකොට මේ தත්ත්වය මේ කලක් පවතිනකොට මේ ඒ විවිධත්වයේ නිසා එන්නනවා ඒ ඒ සත්තුන්ගේ වර්ණමානය ඔන්න ලෝකේ උබර මාන උද්දච්ච අවිජ්ජා ලෝකේ මුලින්ම ඇති උනේ මොකද්ද කියන ක්ලේශය ගැන කතා කරනකොට මානය තමයි. මොකද මිම්ම මිම්ම කියන්නේ මොකක්ද? මිම්ම කියන්නේ ඕක මිම්මක් කාලා. ඒ අපේ මිම්මයි අපි ලෝක මිම්මට හේතු කොල්ල කතා කරන්නේ. අපේ මිම්ම අපි ලෝකෙට ආරෝපණය කළා අරයා නිසා මෙයා නිසා අරයා ගැන මෙයා ගැන කියලා අපි මිම්ම නෑ නෑ. ඒක යත රස අපේ මිම්මයි කතා කරන්නේ. ඒ මොකද්ද අපේ මිම්ම? දැන් මේ දැන් මෙතන ඉන්න මේ ජීවිත දෙස අපේ හිත වැඩ කරනකොට ඒ ඒ පුජ්‍යලයා දිහා බලනකොට අපි කියනවා අන්න ආවලා හොඳයි ආවලා මෙන්න මෙහෙම ආවලා මෙන්න මෙහෙම ආවලා. ඊ මෙන්න මෙහෙම මෙන්න මෙහෙම කියලා මේ මිම්මක් දාන්නේ මොකේ මිම්මද? ඒ මිම්ම දැම්මේ මගේ මිම්ම ඒ කියන්නේ. මොකේද? ඒ වස්තුව දිහා බලනකොට මගේ සිත ආපු මිම්ම. අපේ සිත වැඩ කරපු ප්‍රමාණය ඒක හොඳයි ඒක නරකයි. ඒක ටිකක් හොඳයි. ආදී වශයෙන් හොඳ නරක මධ්‍යස්ථෝයේ ભેද නිෂ්පාදනය වෙන්නේ වෙන් කරන්නේ කොහෙන්ද? ඒ වස්තුව බැලීමේදී මම ලබන බින්දලේ හොඳ නරක කමයි. තේරුණාද? එතකොට ඔයාට ඉතින් නිදසුන් නම් එනවා කියන්න හොඳ නෑ මාව නිකන් සෞඛ්‍යලා. අපෝ යාමුදුර බල තියෙන අතර කියනවා කියලා. පිටකේ වටේ පෙරකොට ඒක තවත් බයයි. ඊළඟට මේ අර මානෙ කියන එක ඇති වෙන්නේ මොකද්ද? මානෙ කියන එක ඇති වෙන්නේ අර ඒ ඒ වස්තු එක්ක තමාගේ සිත ආකර්ෂණය වෙනකොට දැන් මේ වගේ දැන් අපි කියමු යම් කිසි පිරිසක් මැදට ගියා පිරිසක් මැදට ගියාම මෙහෙම පිරිසේ ඉන්න ඒ කොටසේ ඉන්න පිරිස දෙස බලනකොට ඉතින් එක එක්කෙනා අපි තනියෙන් ඉඳගෙන එයාට ලකුණු දෙනවා. අන්න අරයා හොඳයි, අන්න අරයා හැදයි, අන්න අරයා උස වැඩි, අර මිනිහා දණ්ඩා වාගේ, අර මේව මේ මොනවද? මේ මගේ හැටි. මට ඒක මේ විදියට දුක් දුන්නා. අර අර මිනිහෙකුට අර දණ්ඩයි කිය වෙනවකුත් නෙවෙයි. එයා දිහා බලනකොට මෙයාට කේන්ති කියනවා. මේ කේන්ති උනගෙන මෙයාට අර කියට දණ්ඩයි කියනවා. ඒ විදිය බලිද? නේද? නෑ මෙයා ඒ වස්තුව ඒ ආකාරයෙන් පිළිගන්න සතුටු නෑ. මෙතන නොරිදෙන මට්ටමට ගියා. එයාට එතෙන්ද කියනවා අරයට බයිනවා. නමුත් උනේ මොකද්ද? තමන්ගේ සිත ඒ මට්ටමේදී දුක් දෙන මට්ටමට ආවා. අර මට්ටමේදී අන්න එයානම් හොඳයි. බොහොම හොඳ මිනිහා. මොකද එයා බලාගෙන ඉන්නකොට මෙතන සෞම්‍යත්වයට ආවා. මොකද මේ සෞම්‍යත්වයට ආපු රහස කිව්වොත් සමහර විට <coughs> එයාගෙන් ලබන්න තියෙන ලාභයක් කරේ තියෙන බැඳීම නිසා මේ මේ මොකක් හරි ලාභයක්. ඒක පංචකාම ලාභය වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මුදල් නදල් වතු පිටි ගේකුරු වෙන වෙන බොරු සාක්කි හරිය මොනවා හරි. ඈ ඒ මිනිහට කියලා කියෝ ගන්න එක නිසා අන්න ආවල ඇවිල්ලා හිටියා. අනේ බොහොම හොඳ මිනිස්සයා. කතා කළෙත් නෑ. මිනිහා හිතේ මොකද මෙයාට තියෙන ලාභය නිසා. අර <coughs> අර සිත ඇවිල්ලා ඒ ලාභය හැප්පිලා සැලසෙනවා. මොකද ඒක හරියයි වට එන්නියා කියයි ඒකන කරයි ඒකට ඉඩ දෙයි නොඑකව කියලා අන්න සැනසෙනවා වැඩි යන්නේ නැහැ අවසයි ස්වාමීන් වහන්සේ ඒ ලැබෙන ලාභය සඳහා යා කිසිම මේ මට්ටමට වැටෙන්න කොහොමද ස්වාමීන් වහන්සේ තමයි මේකයි දැන් මොනවා වෙයිද කියන හිතනකොට අහවලා පේනකොට ඒ මම බලාපොරොත්තු වෙච්ච එක යාගෙන් ඉෂ්ට වෙනවා කිව්ව හැටි ඉන් එහා යන්නේ නැහැ හිත. ඒ ඉෂ්ට වෙනවා නම් ඉතින් නිකන් ඉන්න එක නෑ. එන්නේ මට්ටමට නවතින නිසා පිච්චෙන මට්ටමට යන්නේ ඒකයි මේ සැලසෙන්නේ. දැන් ඔන්න අපි ඒකට නිදර්ශනක් කියමු. ඔයා ණයක් තියෙනවා. ඒ ණය ගවා ගන්න කෙනෙක් මුදලක් දෙනවා කියලා තියෙනවා. ඈ හැම ඉස්සම ණයෙන් පෙළෙනවා ඔහේ. අර මුදලක් දෙන එක මිනිහා දැක්ක හැටි අන්න හරි සන්තෝෂයි. මොකද අනේ ණය ගවා ගත්තයි. ණයනේ පෙළෙන්නේ. ඉතින් පෙළීම ඉඳලා අර දැක්ක හැටි බුක් ගන්න බහිනවා. එහෙම නැද්ද ඇයි? ස්වාමී මම තමයි ප්‍රශ්නේ. ඔව්. මුදල් නිසා මගේ පිට කෝණිය මටට මට්ටමට එනවා. එතකොට මේ මෛත්‍රී හොඳ ගුණධර්ම වලින් ගන්න ඕන මේ සෞම්‍ය පිට අර දෙනකොට මගේ දාකට සෞම්‍ය වෙනවනේ ස්වාමී. ඔව් සෞම්‍ය වෙනවා. ඒක ඔක හැමිසුම් තියාගන්න බැරි එක නේ කියන්නේ. ඒක හැමිසුම් මුදල් මෙහෙම මෙහෙම කර කර ඉන්න. <laughs> ඒ කරන් පුළුවන් කරදරයක්. ඒක නිසා බුදුහන්දිරිය තෝ తాවකාලික සැපෙන් අයින් ගලා ස්ථිර වශයෙන් සැප සැප ගන්න මෙන්න මෙතෙන්ද ගනින් අරකමයි මේකෙන් වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. තේරුණාද? ඔව්. ඊළඟට රස පොළොව අතුරු දහන් වෙනවා. ඒ රස පොළොව අතුරු දහන් වෙන එකේ මොකද්ද? දැන් මේ අර විවිධත්වයේ දැනෙන මට්ටමට සත්ත්ව ජීවිතයේ වර්ධනය ඇති වෙනකොට අන්න ඒ ජීවිතයේ විවිධත්වය ඇති වෙන මට්ටමට මේ එතකොට හොඳට පේනවා ලෝකයේ සියලු ක්‍රියාකාරීත්වයන් එක්ක මේ සත්ත්ව ජීවිතේ ඇදීගෙන යනවා මිස ක්‍රියාකාරීත්වයට පිටින් සත්මේ මේ ජීවියාට වෙනසක් කරන්න බෑ. ඒක එක්තරා විද්‍යාවක් යටතේ එක්තරා උපක්‍රම සමූහයක් එක්කල්ල කරගන්නවා මිස නැත්තම් ලෝකේ යන හැටියට ඇදීගෙන යන්න ඕන. දැන් බොහොම රෞද්‍ර සමයක් කවුරුත් මේ කාලේ ගත වෙනවා. ඒ මොකද කිව්වොත් මේ මිනිසාගේ සිත රෞද්‍ර වෙලා තියෙන මොකද ලෝකේ දැන් විද්‍යාඥයෝ කියනවා දැන් ඉරේ අර අංශක ගාන එන්නේ එන්නේ එන්නේ එන්නේ වැඩි වෙනවා කියන්නේ. ඒකෝට මේ සත්‍යවත් එක්ක මිනිහට නිකන් ඉන්න බෑ. මිනිහට සත්‍යලා. ඉතින් මේ සත්‍ය මේ ජීවිතයේ ක්‍රියාවල් ওই විදිහට ඉතින් ගොරෝසු දේවල් සිද්ධ වෙනවා. ඒක තමයි ලෝකෙත් එක්කම යන්න ඕනේ. මොකද ලෝකෙන් හැදිච්ච වස්තුවක්. ලෝකෙන් පිට මුකුත් මේක නෑ. ඒතකොට දැන් මේ පෙන්වන්නේ ඒ රහස අද අපි නිකන් මේක උස්සා උදව් කරගෙන කතා කරනවා. ඒ රහස සිද්ධ වුණේ කවදාද? ලෝකයේ ආරම්භ වෙච්ච දවසේ. මේ සංවිධානය වෙච්ච දවසේ. එතකොට මේ රස පොළව අතුරුදහන් වෙන්නේ කුමක් නිසාද? අර ඒ ඒ වස්තු වල වෙනස දැනෙන මට්ටමට මේ චිත්ත වේග ශක්තිය මතුවෙන් සකස් වෙනකොට අර ලෝකේ අර ක්‍රමයෙන් සංවිධානය වෙවි සංවිධානය රස හැරී සිත් සීවේ අර රසත් දැන් ගොවිලා ගොළු වෙන ඒ රස පැතිරි පැවතිලා. ඒක කියන්නේ හරියට යොදයක් වගේ තිබුණා කියන්නේ. ඒක ඉතින් දාහනයක් වශයෙන් කියලා තියෙනවා. තේරුම් ගන්න. ඒ පැතිරි තියෙන එක ගොනු වෙන්න පටන් ගන්නවා. එක එක පැති වලට ගොනු වෙන. එක එක ගොනු වෙන. අන්න ඒකට කිව්වා මොනවද කියලා. භූමි පට්ටක් කියන්නේ. රස පොළව උදානවා කියලා කිව්වේ. පඨවි රසය නැත්නම් කියලා රස පොළව අතුරු දහන් වෙනයි කිව්වේ රස පොළව අතුරු දහන් වෙන්නේ පොළව අතුරු දහන් වීමක් වේ. රසකම නැතුණානේ රසකම තියෙනවා. මේ වස්තුවට දැන් ස්පර්ශයේ රසවත් වීම ඒ තරම් පහසුවෙන් කරෙන්නේ ගොරෝසු වෙලාවේ. කියන්නේ වස්තුවේ ස්පර්ශය නැතුව ගොරෝසු ස්පර්ශයක් එහෙම ගත්තා කියන එක. ආ ගොරෝසු ස්පර්ශයක් සංවිධානු. අන්න එහෙම ගත්තාම හරි. ඈ ගොරෝසු ස්පර්ශය කිව්වේ අර සෞම්‍ය ස්පර්ශය අර ඒ සතා ඉතින් එයා එක ඒ පුංචි සතා මුකුත් තේරෙන්නේ නැහැ. ඉතින් හැදෙන හැටියට හැදෙන්න ඕන එයා. ඒ යාගාව බුද්ධ ආගම හරි මොකක් හරි ඇත්තේ නැහැ. අවිද්‍යාව දන්නේ නැහැ. හැට වෙන්නේ නැති හන්තයන් තම පොඩ පොඩ ලොකු වෙන සතෙක්. ඒකෝර ඒ වස්තුවේ තිබුණ මුලින් තිබිච්ච අර කාන්දම් ක්‍රියාකාරීත්වය ගොරෝසු වෙලා දැඩි වෙලා ශක්තිමත්කම වැඩි වුණාට පස්සේ අර ස්පර්ශ වලින් භ්‍රමණය වීම අඩුයි. ඒකයි. ඒ ස්පර්ශයෙන් භ්‍රමණය වෙන්නේ නැහැ. ඒ ස්පර්ශයෙන් භ්‍රමණය වෙන්නේ නැති කියන්නේ අර කාන්දම අවදි වෙලා අර මේ තුටු පහත් ස්වරූපයෙන් ක්‍රියාකාරීත්වය ඇතුලේ ක්‍රියා කරන්න දැන් ඒක අවදි වෙන්නේ නැහැ. ඒ අවදි නොවන සමයේ භූමිපට්ටක කියලා ඒ රසායන තදින් අර ඉස්සෙල්ලා පැතිරිච්ච ඒවා රසායන තදින් ගොනු වෙලා බලය වැඩි වෙච්ච තත්ත්වයට ඒවා එක්කාසෙන්න පටන් ගත්ත සමේකයි අර කොයි. රසපටයි නැති වෙන පටවි රසය පඨවි රසයේ තියෙනවා පඨවි රසයේ නැත්නම් මේව හැදෙන්නේ කොහොමද නැහැ තත්ත්වේ ඒ වගේ තත්ත්වය වෙනස් වුණා නෙමෙයි පඨවි රසයේ දක් තියෙනවා අදක් තියෙනවා පඨවි අර ඒවා ස්පර්ශයෙන් තා සබ්දයාගේ සිතට දැනෙන රස ස්වરૂපේ නැතුණයි කියන එකයි මේක තේරෙනවද දැන් ඔය අපිට නැති වෙනවා තියෙන දැන් අපිට හුඟක් උලන් දෙකයි මේක රසයි ඉතින් එන්නේ ඊ ඒ ඉතින් ආවේ අපි කොහොමද කියලා මේ මෙතන පෙන්න. එතකොට භූමි පට්ටක කියලා කිව්වේ මේ සාමාන්‍ය මේ අර කතිරීති පිට රස ශක්තිය එකතු ගොනු වෙලා එක එක තැන්වල ඒ රස ශක්තියේ ගොනු වීම ගොනු වීමෙන් වැඩි ශක්තියක් ඒවෙන් නිෂ්පාදනය වැඩි රසායන බලයක් ඈතින් ඈතින් තියෙනවා තිබිලා පෙකිරී ගිය එක එක එක තැන්වල ගොනු වෙනකොට ඒවට කියන්නේ මේ මොකද්ද හතු හතු වගේ දාතියක් හතු නෙමෙයි ඊට සමාන හැඩයක් ඒ එක්කාසු වීම නිසා අරවැය ශක්තිය දෙගුණ වුණා ඒ ශක්තිය උදව් වෙනවා මේ සතාගේ ස්පර්ශයට යම් කිසි රසයක් දැන් දෙගුණ වුණා ලෝකේ බලය ඒ බලය පිළිගන්නේ සුසු තත්වයට සතාගේ සකස් වීම ඇති වුණා භූමිපට්ටක ලෝකය හඳුනනට පස්සේ. අන්න ඒකෙන් මේකයි මේකෙන් ඒකයි දෙක සම සමතුලිතතාවයකින් ඉස්සරහට යන හැටි පේන. තේරුණාද? ආසන ඔතන වචන දෙකක් පාවිච්චි කරන එකක් පතලි කියලා කියනවා අසන අයිතිය කියනවා අසන භූමිපට්ටක. ඈ? තේරුණා කියන්නේ රස පතලි කියලා. දැන් දෙවෙනි එක කියනවා භූමිපට්ටක කියලා. එතකොට දැන් භූමි කියන්නේ පඨවි කියන එකේ තේරුම දෙකක් තියෙනවා. පඨවි කියන්නේ තදවීමද කියන කතාව. භූමි කියන්නේ පවතින තැන කියන එක. භූමි කියන්නේ මොකක් හරි පවතින තැන. මොකක් අර පඨවි ගතිය පවතින තැන් වල උනේ මොකද්ද? මේ හතු පිපෙන්න පටන් ගත්තා. හතු පිපෙන්නේ කී අර රසායන ගැටීටි විචේවා එක එක තැන් වලට ගොනි වුණා. ගොනු වෙච්ච පාව. ඒතකොට ඉතේ ගොනු වීමේදී උඩියේ මොකද්ද? මේ සතාට මේ සතාට අර ස්පර්ශයෙන් සංවිධාන නොව මේ සතාට සිද්ධ වුණා ඒ භූමි පට්ටක එක්ක ඈ තමාගේ සම්බන්ධය ඇති කරන්න මේ කතා කරන්නේ අර නොසෙල් වෙච්ච සතා හෙලෙවිච්ච අවස්ථාව. හ්ම් නොසෙල් වෙයි හිතේ ස්ථාවර වශයෙන් තිබිච්ච සතා තස ස්වරූපයටපත් වෙන මොකද දැන් මේ සතා ඇදෙන්න ඕන ඉතින් දැන් මේ සතා මෙතන ඉන්නවා භූමිපට්ටක හැදලා තියෙන අනුරාධපුරේ ඒ වගේ නෙවෙයි. මේක අඟලක සීමාවල් කිට්ටු සීමාවල් වල හැබැයි මේ සතාට බෑ මෙතන ඉඳන් එයාගේ ස්පර්ශයෙන් දැන් රස විඳින්න ඒ සතා මේ භූමි පට්ටක එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. එනවනේ ඒ මේ ඒ සම්බන්ධ වීම වෙනකන් එයාට මේ රස ධාතුවක් දැනෙන්නේ නැහැ. ඒ සම්බන්ධ වෙන්නේ කොහොමද? අර ඒ සතාගේ ක්‍රියාකාරීත්වය අර රසයේ අවශ්‍යතාවය නිරන්තරයෙන් ක්‍රියා කරගෙන කරගෙන කරගෙන කරගෙන යනකොට අන්න ඒක තේරුම් ගන්න ඕනවා. හොඳයි. ඒ ඇතුලේ හරියට මේමයි බඩගිනි වේගෙන වැඩි වේගෙන වැඩි වේගෙන එනකොට gedara කණ්ඩ දෙයක් නැත්තම් අල්ලපු අත්වලට පැනලා ඉතින් කුරුඹගිරියක් එක්ක කඩා ගන්නවා. බනිච්ච මොකද මේක වැඩ කළ වැඩ කළ වැඩ කළ වැඩ කළා දැන් ආහාරයක ආකර්ෂණය වෙන වැඩි ඒක නිසා ගේ ඇතුලේ කුස්සියට දිව කුස්සිය නැහැ අල්ලපු අත්තට පැන්න කුරුම්ම කැඩුවා හොරෙන් කෑවා එතකොට හොරෙන් හරි අය පෙයිලා ඒ මොකද ඒක කලේ ඇතුලේ උපන් ශක්තිය මේ සතාව ස්ථාවර தත්යෙන් තස தත්යට ඇදී යන தත්යට කලේ මොකද්ද මේ සතාගේ අර ආහාර අවශ්‍යතාව ආහාර සාත රස අවශ්‍යතාවේ අතන අඩු වෙනකොට මෙහින් වැඩ කරන්න පටන්. ඒකද කියනවා ගින්න සා ගින්න කියනවා තමයි අපි පාවිච්චි. ඒක වැඩි වෙගෙන යනකොට අර යාගේ අභ්‍යන්තරයේ පවතින කාන්දම් ශක්තිය ක්‍රියාත්මක ඒ කාන්දම් ශක්තිය ක්‍රියාත්මක වෙනකොට අර භූමි පට්ටක තියෙන තැනට මේ සතා කියන හැටක්ම ගන්නක් නැහැ පුංචි සුළු දව ප්‍රමාණයක් තත් ගන්න කියලා. එතකොට මේ සතා ගියා නෙවෙයි ඇදුනා. දැන් අපි යනවතනේ ඇදෙනවා. ඉතින් අර කකුල් දෙකක් තියෙන ඉඳලා මේ මාරු වෙනවා. නැත්තම් ස්ලූස් දාලා හැමයාගෙන ඇදි ඇදිලා යයි. ගොනු එකක නෙවෙයි ගොනු වෙන්න. එක තැන්වල ගොනු වෙනවා. ඈ දැන් ඔය ඊඩෝර කාලේට ඔය මේ මේ මේ මේ කුඹුරු කුඹුරු පුපුරලා තියෙන්නේ. ආන්නේ විදිහට හිතාගත්තාම හරි. මේ මේ මේ කුඹුරු නෑ. නමුත් ඒ ආකාරය වෙන් වන් වෙන් වෙනවා. එක එක රස වෙන් වෙනවා. රස විවිධතා විවිධ ආකාරවලට ශක්ති නිෂ්පාදනය. ඒ ශක්තිවල තියෙන ආකර්ෂණය මේ ශක්තිය ක්‍රියා කරමින් ඇති වෙන ආකර්ෂණය දෙක එකට සම්බන්ධ වෙච්චාම ඒ භූමිපට්ටකේ මෙතෙන් දෙන්න සතෑ දෙන එක. ඔන්න හෙල්ලිච්ච අවස්ථා. හෙල්ලුනේ භූමිපට්ටකත් එක්ක. නැතුව එයාට බෑ නිකන් ඉඳගෙන අර ස්පර්ශේ ලැබෙන හැටියෙන් රස විඳින්න දැන් බෑ. ඒක නිසා හෙල්ලෙන්න ඕන. ඒ හෙල්ලන නීතිය යටතේ අන්න සතා ඒ ඒ ඒ දේවල් වලට සම්බන්ධ වෙන මට්ටම මේ ආකාරයෙන් මේ සතා ඒ දැන් බලන්න දැන් ගහක කොළයක පණුවෙක් ඉන්නකොට අපිට පේන්නේ පණුව නිකන් කොළේ උඩින්. පවදාවිල බලනකොට ඒ කොළෙත් නෑ කොලේ කාලා නැට්ට විතරයි තියෙන්නේ. තවත් කොලේක එකක්. අන්නේ විදිහේ අර භූමි පට්ටකෙත් එක්ක සම්බන්ධ වෙනකොට අර භූමි පට්ටකේ හොඳට ප්‍රමාණ වෙනවා. අර සතාගේ ආකර්ෂණේ අවදි කරවලා රස ධාතුව ක්‍රියාත්මක වෙලා මේ සතාගේ ජීවිතය තුළට රසායන සම්බන්ධ කරනවා. රසායනික සංයෝග වගේ සංයෝගයක් රසායන සංයෝග මූලද්‍රව්‍ය සංයෝගය ඔව් ඒක තමයි වෙලා තියෙන්නේ දැන් ඉතින් භූමිපට්ටක වලින් සම්පූර්ණයි කතන්දරේ වෙලාව 7යි හොඳයි අපි <clears throat> ඒක කොහොම වුණත් අපි ඒ භූමිපට්ටක කියන වර්ගය භූමිපට්ටක කියන වර්ගය භූමි පට්ටක කියන වර්ගය එක්ක සම්බන්ධ වී පවතින සතාට කාලාන්තරයක් යනකොට මේ සතාගේ අර ගමන් වේගය අර කාන්දම් වේගය දියුණු වෙලා තියෙන නිසා දැයි කොච්චර කාලයක බුදුහාමුදුරේ එතනක් තියෙන බොහෝ කාලයක් ඉතින් ওই භූමි පට්ටකත් එක්ක කොච්චර කාලයක් ඉන්නවද කියන්න බෑ එතකොට ඊ සතාමනි කියලා අහන්න පුළුවන් අපේ ප්‍රශ්නයක් වශයෙන් නමුත් ඒ සතා හෝ ඒ પરම්පරාවේ කවුරු හෝ මේ සතාට වයස බොහොම ටිකයි. ඒ પરම්පරාවේ තවයි උපදින නිසා ඒ પરම්පරාව ගැන කතා කරන්නේ ඒ සතාම එදා ඉඳලා මිනිහා වෙනකන් ආවේ කියලා කිව්ව සම්පූර්ණ බරුවක්. එනේ මේ પરම්පරාව ඒ પરම්පරාව අදත් තියෙනවා. මේ කියන પરම්පරාව අදත් තියෙනවා මුදුසෙවල ගල්වල ආරේ මේ ඔය මේ භූමිපට්ටක ස්වරූපේ. පරිහරණය කරන අර ස්පර්ශ පරිහරණය කරන අවස්ථා තාම ලෝකෙ තියෙන. ඒ පරපුරවල එකක්වත් නැවතිලා නැහැ. ඊළඟට මේ සතාගේ ඒ කාලාන්තරයේ ගෙවුනට පස්සේ අර එකට ගොනු වෙලා තිබිච්ච එක තවත් දැඩි වෙලා ඊළඟට බදාලතාවයි කියලා තව එකක් උපදිනවා. ඒ බදාලතාව කියන්නේ ඒ රසායනික රසායනික ගොනු එක එක ගණන් වලට ඇදීගෙන නිකන් ඒකට සාමාන්‍ය උදාහරණ දෙන්නේ පොළවේ නිකන් ඉරි ගියා වගේ. ඉරි ගියා වගේ. අපතන ඒ සතාට ඕන හැටියේ ගොනුව දින පොදි ගෑවිලා. අර ඉරි ගියා වගේ ඒවා බෙදෙන්නේ මොකද? ඒවැය ශක්තිය වැඩි වෙලා. ඒවැය ශක්තිය වැඩි වෙච්චාම අර ගොනු වෙලා ඉඳින්න බෑ ඒවා වෙනස් වෙනවා. ඒක නිසා ඒවා නිකන් ඉරිදුවල වගේ සාමාන්‍ය සෑම තැනම පැතිරී පවතිනවා. හැබැයි මේ සතාට අර බදාලත මේ භූමි පට්ටකෝල ඉඳන් ලැබිච්ච නිදහස දැන් නැහැ බදාලතාවට ගියා. මොකද මෙතන ටික දවසයි ඉන්න පුළුවන් අරයට දෙන්න ඕන අරයට දෙන්න ඕන මේක දිගේ කකා යන්න ඕන. කරනවා දැන් වැඩ වැඩි වුණා. වැඩ වැඩි වුණේ මොකෙන්ද? ඕනකම් වැඩි වෙච්ච නිසා. ඕනකම් වැඩි වුණේ මොකෙන්ද? ඕනකමේ අගය දෝෂේ නොදන්නා කම නිසා ඒක නිසා මේකට බලපාන්නේ අවිද්‍යාව බව අන්න අපි මුලින්ම කිව්වා තාමේ අවිද්‍යාවයි කියන්නේ ඔන්න දැන් දේශනාව අවසానයි මේ අනිත් කොටස ලබන සැරේට හොඳයි දැන් මේ පැක්ට් වැඩි දැන් මම කතා කරලා තියෙනවා ඒත් දැන් මේ කාට හරි තවත් අහන්න යමක් තියෙනවා නම් අහන්න ස්වාමීන් වහන්සේ මූලද්‍රව්‍ය නිෂ්පාදනයේ තිබුණ සංයෝග පරිණතාවනේ නෑ. ඒකට බදානතාවදෙම තියෙන සංයෝගත් තිබුණ සංකීර්ණ සංයෝගනේ. සංකීර්ණ සංයෝග. සංකීර්ණ සංයෝග තමයි හැමින් හැමින් හැමින් හැමින් හැමින් ඔය පෙන්වන්නේ සංකීර්ණත්වය ක්‍රමානුකූලව දින්ගෙන්නික සිද්ධ වෙච්ච හැටි. තේරුණානේ? ඒ සංකීර්ණ වෙලා තමයි දැන් ඒ ඒ ඉස්සර පැතිරී තිබිච්ච එකත් එක එක තාලෙන් සංකීර්ණත්වයක් තමයි මේ ලෝකෙ පේන්නේ තියෙන්නේ. හොඳයි. දැන් අපි දැන් ආවා අර තාවර සතා තස සබ්දයට පත් කරේ කොහොමද ලෝකයයි ශක්තියයි දෙක ලෝකේ කියන්න බෑකට ශක්ති ශක්ති බලයම මේ මේ ක්‍රියාකාරීත්වය නිෂ්පාදනය කරපු දෙනට දැන් ඇවිල්ලා තියෙනවා එතකොට මේ ක්‍රියාවල් වලින් මේ ඇසීමේ අපි දැනගත යුතු කාරණය මොකක්ද කිව්වොත් අපට වෙලා තියෙන දේ වාස්තින් තමයි පේන්නේ. මේ අපට මේ වැඩ වැඩි වෙලා තියෙන්නේ මොකද අපේ ඕනකම් වැඩි වෙලා. අර සතාටත් බදාලතාවේ භූමිපට්ටකෙන් බදාලතාවට බදාලතාවෙන් අර පැතිරිච්ච මෙවයකට බදාලතාවට ගියේ අර කාරණේ. ඉතින් ඒවා තේරුම් අරගෙන ජීවිතේ නියම මගට දමා ගැනීමට උදව් කරගන්නයි මේවා. පාදලා දෙන්නේ. නිසා එවැනි තත්ත්වයක් මෙවැනි පිරිසකට ඇතිවීමේ තියෙන අගේ සලකා ඊට සතුටටපත් එයින් සතුටටපත් වෙන්නා වූ ලෝකපාලක සාසන පාලක මේ ස්ථානයටත් අන්‍ය ස්ථාන වලටත් අප අපැසුරු කරන්නා වූ ස්ථානටත් අධිග්‍රහිත සීල් මුදි රාජ සම්මියා මේ පින් අනුමෝදන් වී මේ සෑම දිනාටම තම තමන්ගේ ජීවිත නිෂමඟ දමාගෙන ඒ නිෂාකාරයෙන් පරිහරණය කර ගැනීමට දිය හැකි සහායක් කළ හැකි උපකාරයක් කරත්තා. මේ දිව්‍යරාජ සමූහයාටත් තම තමන් නමින් නැසී මේ පරිලෝකයේ මෞපියාදී ඥාති වර්ගයාටත් භූත පින්නතුන්වත් ලෝසතුන්වත් තම තමන්වත් මේ ශක්තිය කාන්තෙන්ම සියලු දුක් නිවාලන්නා වූ නිර්වාණ ධර්ම අවබෝධයට හේතු වේවා යන සිත ඇති කරගෙන එත්තාවතා සම්මෙන් කෙරවා. ఆకాశట్టాగి ඥාතීන්ට පින් දෙන්නේ ධම්මෝ ශමතම නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා අභිවාදනශීලිස්ස නිච්ඡං වද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමුච්චතු